මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන්විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන්විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න බිසෝ බිසෝ ගේට්ටු අරින්නකෝ බිසෝ <laughs> බිසෝ මේ සැරේ ගේට්ටුව ඇතුලේනු තගුල තද කරලා වගේ නේද නාමෙල් <laughs> බිසෝ මේ අපි ආවේ කරුණාකරලා මේ ගේට්ටුව ඇරියනම් හොඳයි. ඕම දින්ගා තින්ට. අම්මා යන්න ගෙදර. මේ පැත්තෙන් යන්න. ඉක්මනට යන්න. අප්පච්චි තවත් මහා කරදරයක් කරයි. මහත්තයෝ දොර. දැන් යන්න. ඔය පිටපාරෙන් යන්න. ගෙදරට. බිසෝ බිසෝ ඒ කලබල නොවි ඩිංගක් ඉඳිමු බලන්න. බිසෝ කෝ අප්පච්චි ඇයි වටපිට බලන්නේ කෝ අප්පච්චි කොයි අපච්චිද? බිසෝතනන් <laughs> ඉන්නේ ඒක අපච්චි. ඒ අපච්චි කවදාවත් මායක් කියන කෙනෙක් නෙවෙයි සීයේ. ඒ අපච්චි අර කඩ වීදියේ රස්තිය අදු ගන්න ගොඩ පෙරක දෝරුවයි. මුදේ යන්සෙයි. තවත් දෙතුන් දෙනෙක් එක්කයි ඒ කතා කර කර ඉන්නවා නම් මං දැක්කා බිසෝ. ගොඩ පෙරක දෝරුවයි කීවේ අර බස්තියන් ගෙන මිනිහා එක? Mm. අප්පච්චි හිටියා <laughs> ලොකු නාස්පැතියක් කරගන්ටයි අප්පච්චි ඒ මිනිහාගේ නීති උපදේශ ගන්නට යන්නේ <laughs> ඒ මිනිහාගේ උපදේශ අහලාද මේ ආරච්චි මහත්තයා එක සැරයක් අර ආදායම් බදු නොගෙවා මේ ලොකු අමාරුවකට වැටුනේ ඈ ඒ මිනිහයි මුදියා මාමයි දෙන්න එකතු වෙලා තමයි ඒක කෙරුවේ ඒ දවස්වල දැන් ආයෙත් ඒ වගේම ලොකු නාස්පැතියක් කරගන්ටයි අප්පච්චිව දඟලන්නේ mm. හැබැත්තම මේ ආරච්චිල කල්පනාවෙන් තමන්ගේ පවුලේ උදවියත් එක්ක එකතු වෙලා ඇයි ඒ වගේ ප්‍රශ්න ගැන කතා බහ කරගෙන උගත් කෙනෙකුගෙන් මේ මේ මේ නීති උපදෙස් නොගන්නේ අපි යමුකෝ ගේ ඇතුළට මෙතන මේ මිදුලේ ඉඳගෙන කතා කරන්න හොඳ නෑ ඇයි හොඳ නැහැ කිව්වේ අපිට නෑ රහසක් ගැන කතා වෙන්න ඔයයි මායි මේ සීයයි නොදන්න උංග දේවල් තියෙනවා මේ වටපිටාවේ. ඒ හින්දා අපේ හතුරු ඒගොල්ලන් කරන දේවල් රහසෙන් තියාගෙන අහිංසක අපිට කටු ගහන්න එනවා. ඇයි ඉතින් අපි කතා වෙන දේවල් මේ එළියේ ඉඳගෙන කතා වෙන්නේ? නේද සී? හ්ම් හ්ම් හ්ම් හ්ම්. ඒකෙමනේ ඇත්තක් තියෙනවා නාමල්. හ්ම්. නමුත් විසෝත මොකක් හරි අතුරු උපද්‍රවයක් එන වගේ දැනිලා නම් ඒ ගැන අපි තුන් දෙනාම දැනගන්න එක හොඳයි. මේ ඇත්ත කියන්න බිසෝ. ඔයාගේ අප්පච්චි මුදියා වාගේ දෙපිට කාට්ටු මිනිහෙක් එක්ක එකතු වුණේ ආයතරයක් මාව මරලා දාන්න උපක්‍රමයක් හොයන්නද දන්නේ නැත්නම් මේ නෑ නෑ ඒ උනාට ඒ උනාට ඇයි? <laughs> අනේ මන් දන්නේ මේ මං එකක් කියන්නම්. ඔය දෙන්නටම. හ්ම්? මේක මං මීට ඉස්සරත් කීප සැරයක්ම කිව්වා. හ්ම්? මේ මොකද්ද මං කිව්වේ? මේ ඈබිසෝ <laughs> සත්‍යයක් ඇහිච්ච තරමින් බය වෙන්න එපා කීවා. ආ නහරි නහරි. ඉන් එහාටත් මං බොහොම දේවල් කියලා තියෙනවා. මේ ඇත්ත කියන්න බිසෝ. කවුරු හරි තරවටු කෙරුවද නැත්නම් මාව මරලා දානවා කිව්වද? ඈ? එදාට මමත් මැරෙනවා. නාමෙල්ලයි මං විතරක් ඉන්නේ. ඊට පස්සේ ඕන් ඉතින් ආයෙත් සැරයක් අර පරණ තැටියම වාදනය කරන්නට යනවා. මේ හන්ට බිසෝ අපි දෙන්න මේ වෙදමැදුරේ නැති වෙලාවේ කවුද මෙහාට ආවේ? හ්ම්? ආවේ මගේ අම්මා විතරයි. <laughs> අම්මා තනියම ආවත් උන්ද හිතේ තියාගෙන ආපු මහා ලොකු දෙයක් මේ දෝනියෙන්දට කියන්න ඇති. ඒක අහපු වෙලාවෙම මේ ගේට්ටුවට දරකොටයක් තියලා ඇතුලෙන් වහගත්තා. හරිනේ? හරිනේ බිසෝ? <laughs> වැඩි ආරසාවත මිනිස්සු ඒ වගේ දේවල් කරනවා. එසේරම සිද්ධ වෙන්නේ හිතොල ඇති වෙන බය නිසා. එහෙම නෙවෙනාම සත්තකින්ම ඉතින් බිසෝ දැන්වත් කියන්නකෝ ඔයාගේ අම්මා බොහොම හොඳ කරුණාවන්ත මෑණි කෙනෙක් තමයි. නමුත් පංගුවක් වෙලාවලදී බිසෝගේ අම්මත් හරියට මේ මගේ අම්මා වගේම සුළු දෙයක් වුණත් මහා විශාල දෙයක් හැටියටයි සැලකන්නේ. ඒක ඉතින් අපේ පංගුවක් මෑණිවරුන්ගේ සිරිතක් නේද වී? <laughs> මගේ මායා ජීවතුන් අතරේ හිටිය කාලෙදී කෙන්ද කන්ද කරගෙන කලබල වුණා. මාව ඉස්සරහට දැම්ම ඒ හැම ප්‍රශ්නයක්ම විසඳන්න කියලා. ඉතින් සීයා ඒ ප්‍රශ්න දුරදිග යන්න කලින් විසඳුවද? <laughs> සමහර ප්‍රශ්න ආර්යට අර බටහිර කතාවක වගේ. මහා කැලේක වේලිච්ච කොළයක් උලඟට ගහගෙන ඇවිත් පොඩි සතෙකුගේ පිටට වැටුනම ඒ සතා කෑ ගහගෙන දිව්වලු ඕන්න ලෝක විනාශය ඇවිත් අහස කඩා වැටෙනවයි කියලා. ඒකහාපු අනිසත්තු සේරෝ මාත භූත කඩාගෙන දිව්වලු ලෝක විනාශයෙන් බේරෙන්න. නේද නාමේ? නමුත් සීයේ මේ මුවන් පැලසී ඉන්න කපටි කෛරාටකින් අතරට අපේ ආරච්චි මහත්තයත් පැටලුනොත් වෙන දේ භයානකයි. මේ කාට දේ පැටලීම භයානක වෙන්නේ නාමෙල්ටද නැත්නම් කොහෙත්ම නෑ. මට නෙවෙයි ඒකේ විපාකෙ විඳවන්න ලැබෙන්නේ. මේ අහිංසක බිසෝටයි බිසෝගේ මෑණියන්දටයි. හ්ම් හ්ම් හ්ම් නවත්තා ගන්න ඔය ඉකි ගැසීම බිසෝ නවත්තා ගන්න. හ්ම් හ්ම් ආ නෝම. හොඳයි දැන් අපි කල්පනා කරමු අර වේලිච්චි කොලයක් පිට උඩට වැටුණාම ඕන්න ආස කඩා වැටිලා ලෝක විනාශ වෙනවා කියලා බය වෙලා ආත භූත කඩාගෙන දුවපු සත්තු වගේ වෙන්නේ නැතුව අපේ මේ මේ ඔලු ගෙඩි පාවිච්චි කරලා බලමු. එහෙම හොඳයි නෙවෙනාමේ. සත්ත්වෙකින්ම මේ විසෝ දැන්වත් කියන්න ඔයාගේ අම්මා මොනවද කිව්වේ කියලා? මේ මුදියයි හ්ම් ඒකට කොටේ පට්ටියේ කිරිනේරසුයි ඔව් තව දොට්ට දාපු ළමයින්ගේ මව්පියෝ එකතු වෙලා ඉස්කෝලේ ලොකු මහත්තයයි නාමෙලුයි ඉස්කෝලේ නැන්දයි වහාම එලවන්ට කියලා ලොකු පෙත්සමක් ගහනවලු. ඒකට අප්පච්චිගේ අසන නැතුව බෑයි කියලා දැන් දවස් ගානක් දඟලනවලු අප්පච්චිගේ අසන ගන්නට. මොදේ අන්සේ කොහමද මිනිසුන්ගෙන් අසංගන්නේ? ඈ? මිනිහා කොහේ ලොකෙද්ද? අනික මේ මේ ඉස්කෝලේ ළමයින්ගේ දෙමව්පියන්ගෙන් අසංගන්ට ගුරුවරු මොකද්ද මේ මව්පියන්ට කරපු වැරද්ද? හ්ම්? අනිත් එක මේ මේ මේ මුදියාගේ පුතෙක් ඉස්කෝලේ ඉගෙන ගන්නවා ඈ. ඒ ළමයින්ට සාමාර්ථය නොදී ෆේල් කරලා අන්තිමේ පංගුවක් ළමයි ඉස්කෝලෙන් දොට දැම්මයි කියලා. හ්ම්. අනික මෙයා විද්‍යාව කියලා විජ්ජා උගන්වනවලු. මේ මේ පොළව බෝලයක් වගේ කැරකෙනවා කියලා ඉගෙනවලු. ඉතින් ඒ කිරිනේරිස්ගේ පුතාට එයා කියලා ඒව බොරු කතා කියලා. ඉතින් ඕක තමයි හේතුව. ආනාද. ඕම් ඔය වගේ කතාවක් මේ මේ මේ බේත් ගන්දාපු ලෙඩකුත් මට කිව්වා. දැනුයි මට තේරෙන්නේ ඔය හොරපෙස්සන් ගහන්න කාලයක් තිස්සෙම කරුණු හොයාපු ඇති. හ්ම්. ඔයා කොහොමද දැනගත්තේ ඒවා? විභාග වලින් සමත් වෙච්ච ළමයි කීප දෙනෙක් මට කීවා ඔය වගේ කුමන්ත්‍රණයක් එනවා කියලා. ওই අසමත් වෙච්ච ළමයින්ගේ දෙමව්පියෝ ගුරුවරුන්ටයි ඉස්කෝලේටයි බයිනවලු නවීන විද්‍යාව වගේ වැදගත් දේ සේරම බොරුයි කියලා. ආන් එහෙම බැනපු එක මිනිස්සෙක් මායක තර්ක කරුවන්නව. මේ මහ පොළොව තනිතලා බිමක් මේක කැරකෙන්නේ නෑ. එමිනිහා රාබී වනම් ඕම් පොළව කැරකෙනවා කියලා. අන්න ඒකත් කතා වුණා කිව්වා අම්මා. මගේ අප්පච්චිත් මේ ගණේ කෙනෙක්ද මන් දන්නේ. අර අමරපාල කියන ළමයිගේ තාත්තා මුදියාංශයටත් උගන්වලා පොළව කැරකෙන්න බැලුම් බෝලයක් නෙවෙයි කියලා. මුදියාංශය කියන ගොන් වහන්සේත් ඒක පිළිගෙන මේ මේ ඔය පෙස්සම ගහන්න ඇත්තේ ඒ හින්දා වෙන්න ඇතිනේ. මේ පැලැස්සේ ඉන්න පංගුවක් උදවිය බොහොම ඥානවන්තයි. ඒ වගේම මෝඩ මිනිස්සුත් ඉන්නවා. ඒ පවුලකින් ඉස්කෝලේට ආපු ළමයෙකුට ගුරුවරු දන්නා තාලෙට උත්සාහ කෙරුවා මේ පෘථුවිය ගැන. ආකාශ වස්තු ගැන. ඒ කියන්නේ මේ මේ මේ අපි ඉන්න මහ පොළොව ගැන මේ විද්‍යාඥයින්ගේ කලාව ළමයින්ට කියා දෙනවද? ඔව්. මේක තනිතලා බිමක් නෙවෙයි. ගෝලාකාර වස්තුවක් කියලා කියවට පංගුවක් ළමයින්ගේ තාත්තලා ඒක විශ්වාස කරන්නේ නැහැ. එක ළමයෙක් මායක රණ්ඩු කරන්න පටන් ගත්තා. ළමයාගේ නම කියන්න මං කැමති නෑ. නමුත් ඒ ළමයා මට කීවා එයාගේ අප්පච්චි අත්තයි මුත්තයි සේරම නවීන විද්‍යාව කියන්නේ නහින විද්‍යාවක් මහ පොළොව තැනිතලා බිමක් මෙච්චර ලොකු බිමක් ආකාශේ පාවෙන්න බැලුම් බෝලයක් නෙවෙයි කියලා. <laughs> අම්මා කීව එක ළමයෙකුගේ අප්පච්චි කිව්වලු එළමට ගැන්වලු පොළව හුළඟේ පාවෙන්නේ නැහැ පොළව පොලෝ මහී කාන්තාව කියන මහා බල සම්පන්න දේවතාවියකගේ දබර ඇඟිල්ල උඩයි තියාගෙන ඉන්නේ කියලා පෞකාරය වැඩි වුණාම පොළවේ බරත් වැඩි වෙනවා කිව්වලු. <laughs> ආ මේ කොච්චර ලොකු ඇඟිල්ලක්ද ඒක? <laughs> ඈ බර වැඩි වුණාම පොළොව අහක දානවලුනේ. <laughs> මේ මේ මේ මේ අහක දැම්මොත් කුඩු පට්ටම් වෙන්නේ. එහෙනම් <laughs> එක දබර ඇඟිල්ලකට බර වැඩි වුණාම අනික් අතේ දබර ඇඟිල්ල උඩට මාරු කරනවලු. <laughs> අන්න ඒ වගේ දෙයක් කරනකොටලු පොළොව හෙල්ලෙන්නේ. අන්න ඒවලු ඇත්ත. ඔය විචාව උගන්නන්න මේ මුවන්පැලස ගුරුවරු දන්නේ නැහැ කිවලු. <laughs> මේ නවීන විද්‍යාචාර්යවරු ඒවා දන්නේ නැහැ කියලා කිවලුද? හැබිසෝ මට කනගාටුයි ඒ ළමයින් ගැන. නමුත් ඒ අයට අපි උගන්වාපු ඒ වගේම පොත්වල තියෙන සාරවත් පාඩම් සේරම නිකම් පුහු මත හැටියට අහක දාන්න මේ ඒ අය පුරුදු වෙලා දැන්. <laughs> කොහොම විභාගවලදී ප්‍රශ්නවලට උත්තර ලියන්න ඇත්තෙත් මේ මේ <laughs> ඒ කියන්නේ නොදැනුවත් නුවණෙන් වෙන්න ඇති. සහතික ඇත්ත සී. අපේ ඉස්කෝලේ හොඳ නම රැකගෙන ළමයින්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න කැප වෙලා ඉන්න අපේ ගුරුවරු ගුරුවරියන්ට ගරහනවා. මේ අබමල් රේණුවක් තරම්වත් බයක් වෙන්න ඕනේ නැහැ. මම මුලිනුත් කිව්වා නේද? සද්දයක් ඇහිච්ච තරමටවත් පොඩි පයේ වෙනසක් සිද්ධ වෙන්න ලකුණක් දැක්ක තරමටවත් බය නැතුව තමන්ගේ පාඩුවේ නිහඬව කල්පනාවෙන් කටයුතු කරන්න කියලා. ඇබිසෝ. ඔව් සීයේ. සීයට බුදු බවත් අපේ හිතේ තියෙන බයසක නැති කරන්න උදව් කරන එකට. මේ අමාරු කරලා දැම්මොත් මට නමුත් වෙද සීයේ මේ ඉස්කෝලේ හොඳ නමට ගිනි අවුලවාපු හතුරෝ බලන් ඉන්නවා. අහල පහල ඉන්න අපි සේරම දැවිලා පිච්චිලා අළු වෙනකල්. නෑ නාමල් නෑ. <clears throat> ඔය ටික දෙනෙක් එකතු වෙලා මේ හොඳ වැඩ උසස් වැඩ කරන හොඳ ඉගෙනුමක් ලබා දෙන අපේ මේ ගුරු මණ්ඩලයේ ඉන්න උගත් පිරිසට හොර පෙස්සන් ගහලා පන්නලා දාන්න කියලා කිව්වත් හ්ම් ඊට වඩා ලොකු පිරිසක් ඉන්නවා නාමෙල්ලා උගන්වන දේ හොඳයි ඉහළයි විද්‍යාත්මකයි ඒවා ඉගෙන ගන්න අපේ දූ දරුවන්ගේ මේ රටට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම උනත් විශාල සේවයක් වෙන්න ඉඩ තියෙනවා කියලා අන්නාව අන්නාව කවුද ආවේ කලබල නොවි බලන්නකෝ. ඔටකින්ද මට හරියට පේන්නේ ගේට්ටුවෙන් එහා පැත්තේ. නාමේ නැගිටලා බලන්නකෝ. බලන්න බලන්න නාමේ. මම බලන්න. හැබැයි ඒ ආවේ අපේ මිතුරුද නැත්නම් වෙනත් කවුරු හරි හතුරුද කියලා නම් මගෙන් අහන්න එපා තේරුණාද? එහෙමනම් එපා ඔයා නැගිටින්න එපා. මම මේ කනපුඩට නැගලා ජනරේද්දට උඩින් බලන්න. යෝ උසමදිනේ. තව ටිකක් ආ අනේ මම වැටුණා නාමේ. මේ නාමෙල් බිසෝ වැටුණලු ගිහිල්ලා බලන්න ගිහිල්ලා බලන්න ඒ කාරකෙන් කවුරු ආවත් ඒ ගැන බය වෙන්න ඕන නැහැ මම ගිහින් බලන්නම් ගේට්ටුව ගාවට ඔය ගිහිල්ලා බිසෝ බලන්න බිසෝ බිසෝ මොකද උනේ මොකද උනේ බිසෝ ඈ මේ අර ආපු කාරකේ කවුද ආවේ ආහා ඔහොම ඉන්න දඟලන්න එපා හෙල්ලෙන්න තිබා. ඔහොම ඉන්න. මම ඔයාව ඉස්සෙල්ලා නැගිටින්න. පොඩකින්න පොඩකින්න. මේ අර අපකාරකේ කවුද ආවේ? අම්මෝ. හරි හරි ඒ කවුරුවවත් කමක් නැහැ. මගේ ඔළුව. ඔය හුණද? කො මේ සිමෙන්ති බිමේද? ඈ පොඩ ඉන්න. පොඩකින්න. මේ මේ මේ හදපරන කබල් කනප්පේ කකුල් පන නැතුව මාව වැටුණා. කනප්පු කකුල් ගැන නෙවෙයි මං අහන්නේ බිසෝ. ඔයාගේ ඔළුව මොකක් හරි එක වැදුනා. ඒ අර කාඩිගේ කවුද ආවනේ අම්මෝ. අනේ. කවුරු ආවත් කමක් නැහැ. ඔයාට දැනෙන වේදනාව ගැන මේ මට දැනගන්න ඕනේ පිසෝ. ඒ කාර් එකේ ආවේ අපව පන්න ගන්න පෙස්සම ගන්න අපේ හතුරද? නැත්තම් මගේ අප්පච්චිද? නැත්තම් අර ඒ කොයි අප්පච්චි ආවත් මට කමක් නෑ. මට ඕනේ මේ කනප්පු උඩ නැගලා ඕපදූප හොයන්ට ගින් බිම ඇදේ වැටිච්ච මගේ බිසෝව කෙලින් කරගන්න. මතකයි. ඉතුරු හරිය මම බලා ගන්න. මේ පුළුවන් ද ඔයාට මගේ අතේ ඉන්න නැගිටින්න. ඔන්න. ඔන්න එන මගේ අත අල්ලගන්න. අනේ. <laughs> දඟලන්නේ නැතුව හුම් වාඩි වෙලා ඉන්න මේ පුටුවේ. එපා. බෙද 100ට පෙන්නලා බේත් ටිකක් දාගමු. එපා එපා එපා. පොඩ්ඩක් ඉන්න. මගේ ඔළුව රිදෙන්නේ නැහැ දැන්. කොබලන්නේ අර කාර්ය කියාවේ. කොබලන්ට ඔය ඔළුව පහත් කරන්නකෝ. <laughs> ඔළුව කොයි පැත්ත දැපුණේ? මේ පැත්තද? මම පැත්තද? මට මතක නෑ. අර කබල් කනප්පේ කකුල් අතරට පාට නැමිලා මාව ඇදගෙන වැටුණ විතරයි මට මතක. මේක හරියන්නේ නෑ. වෙදසියාගෙන් අහලා අපි යමු ස්පිරිතාලෙට. හරි? එපානේ අහන්න. මට දැන් සනීපයි. ඔයා ඉන්නකො මෙතනම. අන්න ඕම. ඕම ඉන්න. එච්චරයි මට ඕන කරන බෙහෙත. මේ මේ නිදිද ඔළුව රිදෙනවද ඔයාගේ? ඊ මගේ ඔළුව රිදෙන්නේ නැහැ නාමේ. මං කිව්වන මට දැන් සනීපයි කියලා. ඒ මට මේ ඔළුව මේ හැප්පුණනේ මේ මේ මේ මේ ඔයිට වඩා උස තැනක ඉඳලා පණ නහගන්න හිතාගෙන පැනලා ඔලු ගෙඩිය හැප්පුණා. ආ? ඒකවත් දෙයි. මට මතක නෑ. අවුරුදු කීපයකට කලින් ඔයයි අපේ ඉස්කෝලේ ලොකු මහත්තයයි තව හොඳ කීප දිනක එකතු වෙලා මහරැස්වීමක් තිබ්බ මතකද? එදා ඉරේ ඔයාට ගහලා කකුලක් කඩලා ඒ මේ මුවන් පැලැත්ත දිනු කරන්න පිටුවගත්තු ග්‍රාම සංවර්ධන සමිතිය ගැනනේ ඔයා කියන්නේ. හැබැයි මේ සිද්ධිය ඔයාගේ හිතෙන් තාමත් බැහැරුන්නේ නැද්ද? ඈ? ඒවා මගේ හිතෙන් නැති වෙන්නේ මම මැරිච්ච දවසකයි. ඉදාරේ උන් ඔයාට ගහලා කකුලක් පිඳලා කලවලේ මහා කැලෑව මැදින් ඇදගෙන ගිහින් කොටින්ට වලස්සුන්ට කන්ට දාලා පැනලා ගියාලුනේ. ඊට පස්සේ දුම්බරින් ඇවිත් උගන්නාපු හොඳ ගුරුවරයා මුවන් පැලසට නැතුව ගියා කියලා මිනිස්සු හරියට දුක් වුණා. නමුත් ඒ සේරටම වඩා දුක් වුණේ මේ බිසෝ කියන මමයි. කරුණා කරලා අපි අතීතේ දැන් අමතක කරමු. ඉන්න මං කියලා ඉවර වෙනකල්. ඉතින් ඒ කාලේ මේ මුවන් පැලස දියුණු කරන්න හොඳ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියලා අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා ඉස්සරහට දැම්මේ නාමෙල්ලනේ. අපි ඒ අතීතයේ අමතක අමතක වෙන්නේ අපි දෙන්නම කවදා හරි මේ පොළොවට මිහිදන් වුණාට පස්සේ ඒ වෙනකල් මේ මුවන් පැලසේ පරණ වලව්වේ ආරච්චිලගේ දෝණියෙන්ද කියන බිසෝ මැනිකගේ හිතේ ඒ සිදුවීම කිසිම දායක ඉවත් වෙන්නේ නැහැ. අර කවුද ආවිදී? ඒ ගැන මම පස්සේ කියන්නම්කෝ. මේ කොම්මේ බිසෝ වැටුණයි කිව්වනේ. මොකද වුනේ? ඔලු ගෙඩිය වස්සක් වුණා. ඇසී. අර අබලන් ලීකන පුඩට නැග්ගම ඒක මේ මේ අත වැටිලා නේ ඒක අර ඇවිදින කනප්පුවක් නේද මේ පැලසේ නාමෙල් එක ගෙදරක නම් එහෙම ඇවිදින කනප්පුවකුයි ඒක ඇවිද්දවල මන්තරකාරයෙකුයි ඒ කාලේ හිටියා. ඒ ඇරෙන්ට වෙන ඇවිදින කනප්පුවක් ගැන නම් මම දන්නේ නැහැ. ඉතින් මේ මන්තරකාරයාට මේ හැබෑටම පුළුවන් වුණාද ඒ කනප්පුව ඉබේටම එහා මෙහා ගෙනියන්න? ඒක නෙවෙයි සිහි. ඒ ආපු ආනේ කවුද ආවි කියන්නකෝ. මොකද ඔය හැටි කුතුහලයි. ඒ ආවේ කවුද කියලා දැනගන්න. ඈ කිව්වනම් බලන්න. <laughs> කුතුහලේ ඒ ආවේ අර දිගා මඩුල්ලේ ඉඳලා එන සුන්දර සේනද කියලා දැනගන්න වෙන්නේ. ඔයාට මං කීව කියලා හිතා ගන්න හොඳේ. <laughs> ඒ ආවේ මුදියයි අර ගොඩ පෙරක දෝරුවයි. ඒගොල්ලෝ මේ මේ ආරකිල්ල හොයනවා රාස්සෙන් ගන්න. මම්මා දැනගත්තොත් මුදියගේ කෑලියන්ට බණීවි. සී. අනායිත විලද කොහෙද? අර අද මුවන් පැලස්සේ රංගපෑම් උලපනේ ගුණසේකර රත්නා ලාල්නී ජයකොඩි සහ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාශූරී මුදල් නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන